ස්වාමි පුරුෂයාණන්ට දයාබර පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම ලෙස්ලි පෙරේරා පියාණන්ට සහ සහෝදරයා එහෙම නැත්නම් මාමා වන ප්‍රියංක පෙරේරා මහත්මයාට ඉන්ද්‍රාණී ජයවර්ධන මෑණියන් ඇතුළු මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරමින් ඒ හැම දිනාටම සසර ගමන නිමා කරමින් නිවන් අවබෝධ කිරීම පිණිස මේ කුසල් දහම් හේතු වේවා කියන ප්‍රාර්ථනාව මූලික කොටගෙනයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම මේ ජනිත කරගන්නා වූ කුසල් බලයෙන් බෙලානී සිරිවර්ධන මෑණියන් ඒ වගේම චමිල් සහ වෛද්‍ය හර්ෂිත යන පුතණුවරුන් දෙදෙනා දර්ශනී සහ වෛද්‍ය තිලිනී යන ලේලිවරුන් ඒ වගේම ඉංග්‍රිඩ් මෑණියන් සහ ජයවර්ධන පියාණන් ඇතුළු සෑම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා කියන ප්‍රාර්ථනාව ඇතිව දේශකයන් වහන්සේටත් සියස නාලිකාවේ සෑම දිනාටමත් ධර්ම ශ්‍රවණයේ කරන සෑම සියලු දෙනාටමත් ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට පින්නතුන් අපට ආරාධනා කරන්නට යෙදුනේ පන්සිල් සුරැකීමේ ආනිසංස සහ කුසල කර්ම කිරීමේ ආනිසංස පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට ඒ සඳහා මාතෘකා ගාතාවත් දායක පින්නතුන් සිහිපත් කරලා තිබුණා ධම්මපදයේ බාල වග්ගයේ සඳහන් වෙන තංච කම්මං කතං සාදු කියන මේ ගාථාව මුල් කොටගෙන අද දේශනාව සිදු කරන්නට පුළුවන් නම් හොඳයි කියලා. ඒ අනුව අපි මේ ගාථා ධර්මයේ මාතෘකා කරන්නට යෙදුනේ ධම්මපදයේ බාල වග්ගයේහි ගාථා දෙකක් එක ළඟ සඳහන් වෙනවා ප්‍රතිවිරුද්ධ අර්ථ තියෙන එහි පළමු ගාතාව තමයි නතංකම් මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අස්සු මුකෝ රෝදං විපාකම් පටිසේවති යම් කිසි ක්‍රියාවක් කරලා ඒකෙන් පසුතැවෙන්නට සිද්ධ වෙනවා ඒ කියා ඒ වගේම කඳුළු පිරි මොහුනින් යුක්තව එහි විපාක විඳින්නට සිද්ධ වෙනවා ඒ කියන්නේ වේදනාකාරීව එහි විපාකයේ විඳින්නට සිද්ධ වෙනවා නම් ඒ වගේම යමක් කරලා පසුතැවෙන්නට සිද්ධ වෙනවා නම් නතං කම්මං කතං සාදු. ඒ බඳු දේවල් සිදු නොකිරීම යහපත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා ඉන් අනතුරුව මේ ගාථා ධර්මයේ දක්වනවා තංච කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකම් පටිසේවති යමක් කළහම අපට ඒකෙන් පසුතැවීමක් ඇති වෙන්නේ නැතිනම් සොම්නස් සහගත සිතින් සතුටින් එහි ප්‍රතිඵල අත්දකින්නට පුළුවන් නම් එබඳු කටයුතු නිරන්තරයෙන් සිද්ධ කිරීම යහපත් වෙන කාරණා. ඉතින් මේ ගාථා ධර්මයේ මූලික කොටගෙන පංචශීලය ආරක්ෂා කිරීම සහ කුසල් දහම් කිරීමේ වටිනාකම පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන ලෙසටයි වෙනතුන් අපට ආරාධනා කරන්නට යෙදුණා. දැන් මෙහිදී මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන අපේ ජීවිතවල අපට පසුතැවීම ඇති වෙන ප්‍රධාන காரணා දෙකක් තියෙනවා. යම්කිසි කෙනෙකු අතින් අකුසලයක් වරදක් සිද්ධ වුණොත් තමන්ගේ හෘද සාක්ෂියම තමන්ට චෝදනා කරන්නට ගන්නවා. මම වරදක් සිද්ධ කළා, මගේ අතින් වැරද්දක් සිද්ධ වුණා. එහෙම නැත්නම් සමාජයෙන් Tamanට නිග්‍රහ වෙදින්නට වෙනවා, චෝදනා වෙදින්නට සිද්ධ වෙනවා, දඬුවම් ලබන්නට සිද්ධ එහෙමත් නැත්නම් ලෝක ධර්මතාවයන් අනුව අපට යම් දවසක ඒකේ දුක්ඛ විපාක විඳින්නට සිද්ධ එතකොට මේ මොහොතේ අපේ අකුසලය අපි අතින් සිද්ධ වුණු වරද දකින වාරයක් පාසා ඒක වරද වරදක් හැටියට පිළිගන්නවා නම් Tamanට පශ්චාත්තාවයක් ඇති වෙනවා. දැන් සමහර ඉන්නවනේ වැරද්දක් කළාට ඒක වරදක් හැටියට පිළිගන්නේ නැහැ, තේරුම් ගන්නේ නැහැ. අවංකව ඒක පිළිගන්නට සූදානම් එතකොට එහෙම අයට පශ්චාත්තාවපයක් ඇති වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒ කරපු දේ හොඳ දෙයක්, ඒක අගය කළ යුතු දෙයක්, ඒක පිංකමක්. එහෙම හිතාගෙන වැරදි කරන පව්කම් කරන අය ඉන්න. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් බෞද්ධයෝ හැටියට අපි පිළිගන්නවා සතෙක් මැරීම සුදුසු නැහැ කියලා. එතකොට අපි අතෙන් සතෙක් මැරුණොත් අපට ඒ පිළිබඳව යම් ප්‍රමාණයක පසුතැවීමක් කනගාටුවක් පස්සෙත් ඇති වෙනවා අපරාධේ. එතකොට හිතාමතා නෙමෙයි යනකොට වාහනයකට අහු වුණා වුණත් අපිට ඒ ගැන යම්කිසි චිත්ත පීඩාවක් ඇති වෙනවා. හැබැයි දැන් සමහර ආගම් තියනවා දෙවියන් වහන්සේ සත්තු මවලා තියෙන්නේ අපේ පරිහරණයටයි. ඒ නිසා ආහාරය සඳහා සතෙක් මරාගෙන කෑවයි කියලා හි වරදක් නැහැ. දෙවියන් පුදන්නට සතෙක් මැරුවයි කියලා ඒකේ වරදක් නෑ ඒක පිංකමක් ඒක ජීවිතයට અભිවෘද්ධිය සැලසෙන කාර්යය. එහෙම කියලා හිතනවා. එහෙම හිතලා ඒ අය සතුටින් මේක කරනවා. එතකොට එහෙම කළාම එයාට පසුතැවීමක් නෑ. මොකද වරදක් කළා කියන පිළිගැනීමක් නැති නිසා. එතකොට ඒ අදහස තියෙන අයගෙන් චෝදනාවකුත් නෑ. හැබැයි සමස්ත සමාජයේ හැමදෙනා මේ දෘෂ්ටිය ගත්තු අය නෙමෙයි මධ්‍යස්තව දකින අය ඕනතරම් ලෝකේ ඉන්නවා. ඒ බඳු අයගෙන් චෝදනාවන් නිග්‍රහයන් ඒ අයට ලැබෙනවා. එතකොට මේ ලෝක වශයෙන් සමාජ අපවාදය ලබන්නට ඒක හේතුවක් වෙනවා. එතකොට ඒ අය සතුටින්ම කළා වුණාට ප්‍රාණඝාතය ප්‍රාණඝාතයම තමයි. අකුසලයේ අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අර බෞද්ධයෙක් හැටියට සතෙක් මැරුවහම පසුතැවීම නිසා අකුසලයේ වැඩි වෙන්න පුළුවන්. මම මේ වරදක් කළා කියලා නැවත නැවත ඒ ගැන පසුතැවෙන වාරයක් පාසා අකුසලයේ වර්ධනය. හැබැයි අර මම කළේ වරදක් නෙමෙයි කියලා හිතන තැනැත්තාට පසුව ඇති වෙන පශ්චාත්තාපය නැහැ. ඒ නිසා කරගන්න මොහොතේ අකුසලයේ කරගන්නෝ නැවත නැවත පසුතැවීමෙන් සිද්ධ කරගන්න අකුසලයේ තැනැත්තාට නැහැ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් ආ එහෙනම් සතුටින් පව්කම් කරන එක වඩා හොඳයි නේද? පසුතැවෙන්නේ නැතුව. ඒකේ තියෙන අනතුර තමයි වරද වරදක් හැටියට නොදකින තාක්කල් ඒතනත්තා කවමදාකවත් සසරේ වරදින් මිදෙන්නේ නැහැ. අකුසලෙන් මිදෙන්නේ නැහැ. ඒක හොඳ දෙයක් හැටියට ඒක සාධාරණීකරණය කරන තාක්කල් ඒක වැරද්දක් නෙවෙයි කියලා හිතන තාක්කල් මේ මිනිස්සයා සසරේ කිසිම දවසක වරදින් මිදෙන කෙනෙක් වෙන්නේ නැහැ. දැන් බෞද්ධයෙක් හැටියට අපට වැරද්දක් කළාම පසුතැවීමක් ඇති වෙනවා. ඒ පසුතැවීම හොඳ නැහැ. පසුතැවීම කියන්නේම අකුසලයක්. ඒක ද්වේෂමූලික සිතක්. ඒ නිසා අපි යම් අකුසලයක් කරගත්තාම ඒක දෙතුන් ගුණයෙන් වර්ධනය කරගන්නවා පසුතැවීම. පසුතැවීම හොඳ දෙයක් නෙමෙයි. නමුත් මේ පසුතැවීම නිසා ඇතිවෙන චිත්ත පීඩාව නිසාම අපි තීරණය කරනවා කොහොම හරි වරදින් මිදෙන්න. නැවත එසේ නොකර ඉන්නට. මොකද ඒ හෘද සාක්ෂියෙන් අපට චෝදනාවක් ලැබෙනවා. අන්න ඒ විදිහට පසුතැවීම හොඳ දෙයක් නෙමෙයි. හැබැයි මේ පසුතැවීම ඇති වෙන්නේ යම් ප්‍රමාණයකට වරද වරද හැටියට පිළිගන්නා කෙනෙකුටයි. ධර්මය හොඳටම දන්නා කෙනෙකුටත් පසුතැවීම ඇති වෙන්නේ නැහැ. ධර්මය දන්න පුහුණු කරපු මනස දියුණු කරගත්තු උතුමන්ට පශ්චාත්තාවපයක් ඇති වෙන්නේ වරදක් සිද්ධ වුණා නම් ඒකේ වරද දැනගෙන නැවත එසේ නොකර ඉන්නට චිත්ත අධිෂ්ඨාන ඇති කරගෙන ශක්තිමත්ව වැඩෙන්නට ඒ අයට පුළුවන්. ඒ මට්ටමට මනස පුහුණු කරගෙන කිසිදාක වැරද්ද වැරද්දක් හැටියට පිළි නොගන්නා කෙනාට නොදකින කෙනාටත් පසුතැවීමක් නැහැ. වැරද්ද කරලා සන්තෝෂෙන් මේක සාධාරණීකරණය කරලා නිකන්. පසුතැවීම ඇති වෙන්නෙම ඔය අතරමැද ඉන්න පිරිසටයි. ධර්මයේ ගැනත් යම් ප්‍රමාණයකට දන්න, පාපයට ලැජ්ජ බය තියෙන, වරද වරදක් කියලා පිළිගන්න, ඒකෙන් මිදෙන්නට ඕන කියලා හිතන නමුත් තාම ඒ සඳහා මනස අවශ්‍ය තරම් ශක්තිමත් වෙලා නැති ඔය අතරමැද ඉන්න පිරිසට තමයි බහුලව පසුතැවීම ඇති වෙන්නේ. ඉතින් ගිහි පැවිදි අපි සියලු දෙනාම ඔය අතරමැද කොටසේ තමයි ඉන්නේ. තව තවම අපේ මනස 100ට 100ක්ම ශක්තිමත් වෙලා පරිපූර්ණ වෙලත් නැහැ. හැබැයි අර පින්පව් විශ්වාස කරන්නේ නැති අය වගේ අපි කරපු වැරද්ද සාධාරණීකරණය කරලා නිහඬ වෙන්න අපිට පුළුවන්කමකුත් නැහැ. දහම දන්න නිසා, පින්පව් ගැන දන්න නිසා අපට වැරද්දක් කළාම ඒ පිළිබඳව යම්කිසි තැවීමක් ඇති තැවීම හොඳ නැහැ. නමුත් එක පැත්තකින් අපට ඒ පශ්චාත්තාපය උදව්වක් කරගන්නට පුළුවන් නැවත කවදාවත් ඒ වරද නොකර සිටින්න. සරියුත් මහරහතන් වහන්සේ පෙර ආත්ම භාවයක රජකම් කරන කාලයක සසර පාරමිතා පුරන අවදීදී රජෙක් හැටියට මේ රජු ඇබ්බැහි වෙලා හිටියා මත්පැන් බොන්නටයි මාංශ අනුභව කරන්න. එතකොට මත්පැන් බීලා තමයි ආහාර ගන්නට එන්නේ රාජභෝජනය සඳහා සූදානම් වෙන්නේ. එතකොට අනිවාර්යෙන් මාංශ තියෙන්නට. එතකොට එක් දිනක් පොහොයක් දවසක කොහොම හරි මාංශ නැහැ සකස් කරන්න රාජභෝජනය සඳහා අවශේෂ දේවල් සකසලා තිබුණා. රජ්ජුරුව හොඳටම මත්පැන් දීලා වෙරිමත්ෙන් ආවා ආහාර ගන්නට. දැන් රජබිසව දන්නවා අනිවාර්යෙන් මෙතන කලබගෑනියක් ඇති වෙනවා. රජ්ජුරුවන්ට තරහ යනවා දැන් මාංශ නැහැ කියලා කිව්ව ගම. ඒ නිසා දේවිය මොකද කළේ? පුංචි අතදරුවෙක් ඉන්නවා. ඒ අතදරුවා හුරතල් කර කර අර රජ්ජුරුව කෑම කන තැනට ආවෙන් පස්සේ දැන් රජ්ජුරුවන්ගේ කෝපය මේ නිසා සංසිඳෙයි කියන අදහස. එතකොට මාංශ මොකද නැත්තේ කියලා ඇහුවා. අද පොය නිසා මාංශ නැහැ කියලා කිව්වා. එතකොට මස් නැතුව කොහොමද කෑම කන්නේ කියලා එකවරම අර අතේ ඉන්න අත දරුවා ඇදලා අරගෙන බෙල්ලා මරවලා දුන්නා උයන මිනිස්සයාට අර කැමියට ගිහිල්ලා උයාගෙන. ඉතින් රාජ අන නිසා ඔහුට ඒක කඩ කරන්න විදිහක් නැහැ. ඔහු ගිහිල්ලා අර දරුවගේ මාංශය උයලා පිහලා ගෙනල්ලා දුන්නා. ඒක අනුභව කරලා වෙරිමතින්ම නිදාගත්තා. නිින්දේ නවදි වෙලා බලනකොට රජ බිසව ඇතුළු සියලු දෙනාම හැඬු කඳුලින් ශෝකයෙන් ඉන්නෝ. ඇයිද මේ සියලු දෙනා ශෝකයෙන් ඉන්නේ කියලා අහලා බලනකොට තමයි Taman මේ වගේ අපරාධයක් කළා කියලා දැනගත්තේ. ඉතින් ඒ තුලින් ඔහුට ඇතිවෙච්ච රජුට ඇතිවෙච්ච පසුතැවීම කම්පණය කොතෙක්ද කියනවනම් ඒ වේලේම කල්පනා කළා ඇයි මාතින් මෙබඳු අපරාධයක් සිද්ධ වුනේ මේ මත්පැන් බීලා සිහි විකල් වෙච්ච නිසා ඒ නිසා එතුමන් ඒ මොහොතේ චිත්තඅදිෂ්ඨානයක් ඇති කරගන්නවා සසර වසනාතුරු යම් භවයක මේ භව ගමන නිම කරනවා නම් ඒ මොහොත දක්වා මින් ඉදිරියට කිසිදු ආත්ම භාවයක මත්පැන් පාවිච්චි කරන්නේ නැහැ. ඒතොට චිත්ත අධිෂ්ඨානේ එදාට විතරක් නෙමෙයි ඊට පස්සේ එතුමන්ගේ ඊළඟ ආත්ම භව ගැන කියවෙනවා. අන් අය විසින් දඬුවම් කරනවා කියලා මත්පැන් බොන්න කිව්වත් ඊළඟ ආත්මයකවත් මත්පැන් පානය කරන්නේ එතරම් එය සිතට ඇති කරගත්තු චිත්ත අධිෂ්ඨාන. ඒ වගේ පශ්චාත්තාවපයක් ඇති වුනහම අපි ඒක ගැනම තැවි තැවි පීඩා විඳින එකක් නෙමෙයි. වරදක් සිද්ධ වුණා නම් දැනගෙන හෝ නොදැනගෙන හෝ ඒකෙන් නිදෙන්නට අපි මඟ සලස්වා ගන්න ඕන කුමක් නිසාද Taman අතින් ඒ වරද සිද්ධ වුනේ කියලා නුවණින් කල්පනා කරලා නැවත කිසිදාක ඒ බඳු වරදක් සිදු නොවන්නට චිත්තඅදිෂ්ඨාන ඇති කරගෙන සුරක්ෂිත වීමයි කළ යුතුයි. ඒ සඳහා අපට පියවර තුනක් අනුගමනය කරන්නට පුළුවන්. පළවෙනි පියවර තමයි වරදක් සිදු නොවි සුරක්ෂිත වීම. ඒ කියන්නේ වෙච්ච වැරද්ද තේරුම් අරගෙන නැවත එහෙම දෙයක් සිදු නොවෙන්නට වග බලාගෙන මොන මොන හේතු සාධක නිසාද තමන් ඒ වගේ වැරද්දකට පෙළඹෙන්නේ තමන් අතින් ඒ වගේ දුර්වලකම් සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගත්තහම අපිට ඒ වගේ අවස්ථාවල ඒ දුර්වලකම් මතු නොවෙන්නට සිහි කල්පනාවෙන් රැකෙන්න පුළුවන්. මත්පැන් බීපු නිසා නම් එහෙම වෙන්නේ මත්පැන් නොබී ඉන්නට උත්සාහ කරන්න. අනිත් අයගේ කේලාම් අහපු නිසා නම් එහෙම වෙන්නේ අනිත් අය කියන දේවල් එකවරම පිළිගන්නේ නැතුව පරිස්සමින් විමසා බලා කටයුතු කරන්නට පුළුවන්. Taman කෝප වීම ආවේගකාරී වීම නිසා නම් ඒ අර්බුදය ඇති උනේ ඊට පස්සේ Taman පරිස්සමෙන් Tamanගේ මනසට ආවේගයක් කෝපයක් එනකොට ටිකක් ඒක පාලනය කරගන්නට යම් උත්සාහයක් ගන්නට පුළුවන්. මෙන්න මේ වගේ මොන හේතුවෙන්ද තමන් අතින් එබඳු දෝෂයක් මතුවෙන්නේ කියලා සොයලා බලලා එහෙම නොවෙන්නට පරිස්සම් වීම තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි හැකිතාක් එවන් මිදිලා කුසල් දහම් වල නිරත වීම. ඒ දෙවෙනි පියවර. හැබැයි දැන් අපි පව්කම් වලින් වැළකුණත් කුසල් කළත් අර කරපු පාපේ නැති වෙන්නේ නැහැ. අපි සතෙක් මරුවා නම් හොරකමක් කළා නම් ඒකෙන් සිද්ධ වෙච්ච යම් අකුසලයක් තියෙනවා නම් ඒක නොකලා වෙන්නේ නැහනේ. දැන් ඒ අර රජ්ජුරුවෝ මම ඊට පස්සේ නිවන් දකින්න තෙක්ම මත්පැන් බොන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගත්තා කියලා අර දරුවගේ ගෙලමිරිකලා ජීවිතක්ෂයටපත් කිරීමේ අපරාධයේ අකුසලය නොකලා වෙන්නේ නැහනේ. ඒක Taman සතුව තියෙනවා. ඒකේ දුක්ඛ විපාකය Tamanට කවදා හරි සසරේ අත්විඳින්නට සිද්ධ වෙනවා. අකල් මරණ වලට පැමිණීම වශයෙන්. ඉතින් ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්තර පාප කර්මයක් හැරුණකොට අන් සියලු අකුසල කර්ම අනිවාර්යෙන් විපාක දෙනවායි කියලා නියමයක් නැහැ. ආනන්තර පාප කර්මයක් කරගත්තොත් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුරුන්ගේ ලේසැලවීම සහ සංඝ ඒක අපි කොච්චර වළක්වන්න උත්සාහ කළත් වළක්වන්න බෑ දෙවන භවයේ අනිවාර්යෙන් විපාක දෙනවා. හැබැයි එසේ නොවන අවශේෂ අකුසල කර්ම අපට යටපත් කරන්නට උපක්‍රම යොදන්නට පුළුවන්. ඒ සඳහා කළ හැකි හොඳම උපාය මාර්ගයක් තමයි ඒ අකුසල කර්මයට ප්‍රතිවිරුද්ධ වූ කුසල කර්ම හඳුනාගෙන හැකි හැම අවස්ථාවකම ඒ බඳු කුසල් සිද්ධ දැන් පොදුවේ කුසල් කිරීම කියන එක වෙනම කාරණයක්. ඊට අමතරව වෙච්ච වැරද්ද තේරුම් අරගෙන දුර්වලකම තේරුම් අරගෙන ඒ දුබලකමට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම හැකි පමණින් සිද්ධ කරමු. අපි අතින් සිද්ධ වුණේ ප්‍රාණඝාතයක් නම් සතුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න උත්සාහ කෙරේ. අපි අතින් සිද්ධ වුණේ මනුෂ්‍ය ඝාතනයක් නම් හැකි හැම විටම මිනිස්සුන්ගේ ජීවිත රකින්නට උත්සාහවත්. දැන් අපි හිතමු දැන් සමහර අයට වෘත්තියෙන්ම ඒ අවස්ථාව සැලසීලා තිනවා. වෛද්‍යවරයෙක් හැටියට තමන්ගේ වෘත්තීය ජීවිතය තුලත් හැම විටම මිනිස් ජීවිත ආරක්ෂා කරන්න තමන්ට පසුබිමක් හැදෙනවා. ඉතින් ඒක ලොකු භාග්යක් වෘත්තියක් හැටියට. ඉතින් නමුත් අපි හැමතිස්සෙම හොඳ සිහි කල්පනාවෙන් හොඳ කරුණා මෛත්‍රියෙන් කටයුතු කරනවා නෙමෙයිනේ. අපි පීඩාවටපත් වෙලා ඉන්න අවස්ථා ඉන්නවා, ආවේගකාරී අවස්ථා තියෙනවා, අනිත් අයගේ දුබලකම් නිසා කලකිරෙන, එපා වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒ අවස්ථා හැම එකකදීම තමන් සිහි කල්පනාව අවදි කරගන්න. මට වෘත්තීය වශයෙන්ම මේ කරන්න ලැබිලා තියෙන අනිත් අයගේ ජීවිත රකින්න, ජීවිත සුවපත් කරන්න හොඳ අවස්ථාවක්. ඒ අවස්ථාව මම පැහැර හැර ගන්නට හොඳ නැහැ. මේ අනන්ත සසරේ මෙහෙම අවස්ථාවක් ලැබෙන්නේ ඉතා කලාතුරකින්. ඒක දැනගෙන තමන්ගේ කායික මානසික පීඩා කුමක් වුණත් ඒවා යටපත් කරගෙන ඒවා සමනය කරගෙන අර රෝගියා පිළිබඳව සිතලා. ඉතින් අද සමාජයේ අපිට මානව හිමිකම් ප්‍රශ්න, ආයතනික ප්‍රශ්න ඔය වගේ ගොඩක් જાති තියෙනවනේ. ඒ හැම එකක් ගැනම අපිට සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ සියල්ලක් ගැනම සැලකිලිමත් වෙමින් මූලිකත්වය දෙන්නට පුළුවන් නම් රෝගියා සුරක්ෂිත කිරීම සම්බන්ධව අපිට ඒක කරගන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම කතාවක්. හැබැයි අපේ චේතනාව තියෙන්නේ ඒ රෝගියාගේ දිවි රැකීම සුවපත් කිරීම නම් ඒ හැම මොහොතකම ශක්තිමත් කුසලයක් අපි තුල ජනිත. ඒ හැම කුසලයක්ම සසර ගමනේ අපි අතින් ඕන තරම් පව්කම් සිද්ධ වෙලා ඇතිනේ. බුදු වෙන්නට පාරමිතා පුරන මහ බෝසත්වරයෙක් අතින්වත් පව්කම් සිද්ධ නොවුණු කෙනෙක් ඇත්තේ නැහැ. කුසල් වගේම අකුසලොත් ඕනෑ තරම් අපි අතින් සිද්ධ වෙනවා. ඉතින් කුසලයත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් අකුසලය තමයි අනන්ත සසරේ අපි අතින් බහුලව සිද්ධ වෙලා අසවල් අකුසල කර්මය කළේ නැහැ කියන එකක් නැති තරමට අපි අතින් පව්කම් සිද්ධ වෙනවා. හැබැයි මේ ජීවිතේ අපට සතුට වෙන්න පුළුවන් ආනන්තර පාප කර්මයක් මේ ජීවිතේ කරගත්තේ නැත්නම් මේ වෙනකොට ඒ බඳු අකුසල් නැහැ කියලා සතුටු වෙන්න පුළුවන්. ඇයි ඒ පෙර භවයේ අපි මේ යනකොට ආනන්තර පාප කර්මයක් අපසතුව තිබුණා නම් මේ භවයේ මනුලෝ නෙමෙයි උපදින්නේ අනිවාර්යෙන් නිරය. එතකොට නිරය උපදින්න නැතුව අපි මනුස්ස ලෝකේ ඉපදුනා කියන්නේ පෙර භවයේ මැරෙන අවස්ථාව වෙනකොට ආනන්තර පාප කර්මයක් අපසතුව තිබිලා නැහැ. ඉතින් මේ ජීවිතේ කරගත්තේ නැත්නම් මේ වෙනකොට ඒ බඳු අකුසලයක් නැහැ කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ සසර කවදාවත් අපි ආනන්තරේ පාප කර්ම කරලා නැහැ කියන එක නෙමෙයි. ආනන්තරේ පාප කර්ම කරා නම් ඒකේ දෙවනි භවයේ නිරේපදිලා විඳින විපාකය මේ වෙනකොට අපි අවසాన කරනවා. ඒකේ අවශේෂ විපාකය තවම අපි පසුපස එන්නට පුළුවන්. මොකද කර්ම විපාක දෙන අවස්ථා තුනක් තියෙනවනේ. ඒ මොකද කර්ම විපාක දෙන අවස්ථා තුනක් තියෙනවා. ඒ තමයි ditta ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය. ditta ධම්ම වේදනීය කියන්නේ අපි කරන කුසල ක්‍රියාවේ හෝ අකුසල ක්‍රියාවේ මේ ලෝක වශයෙන් මේ ජීවිතේම විපාක දෙන කොටසක්. ඒ කොටස තමයි ditta ධම්ම වේදනීය. උපපජ්ජ වේදනීය කියන්නේ දෙවනි භවයේ අනිවාර්යෙන් විපාක දෙන කොටසක්. ඊළඟට එතන ඉඳලා අපි කල්ප ලක්ෂයක් හරි සසර හිටියත් ඉඩ ලැබිච්ච ඕනම තැනකදී විපාක දෙන තවත් කොටසක් තියෙනවා. ඒක ඒ කොටස තමයි අපරාපරිය වේදනය. දැන් ආනන්තරේ පාප කර්මයක් සිද්ධ කළාම ඒ ජීවිතේදීම සමාජ අපවාද ඇවිල්ලා, හිරේ වැටිලා, එහෙම දුක් විඳින්න වෙන ටික ඒ භවයේම සිද්ධ දෙවනි භවයේ අනිවාර්යෙන් නිරේ ඉපදිලා සමහරට කල්ප ගණනක් දුක් විඳිනවා. හැබැයි එතනින් මිදුනට පස්සේ ඒ ආනන්තර විපාක කොටස ඉවරයි. හැබැයි තවම තියෙනවා අර අපරාපරිය වේදනීය වශයෙන් විපාක දෙන කොටස. ඒ කොටස නිවන් දැකලා පිරිනිවන් පානකම් ඉඩ ලැබිච්ච ඕනම තැනකදී විපාක. දැන් මොගලන් හාමුදුරන්ට මත උනේ එහෙම එකක්. උන්වහන්සේට ඒ මව්පියන්ට තලලා ඝාතනය කිරීමේ අකුසල කර්මයේ ආනන්තරය කොටස. ඒ කියන්නේ දෙවන භවයේ විපාක දෙන කොටස නිරේ ඉපදිලා විපාකත්වයට පත් වෙන එක අවසන්. දැන් ඉතුරු වෙලා තිබුණා ඒ මව්පියන්ට තලලා ඝාතනය කිරීමේ කර්මයේහි අපරාපරිය වේදනීය කොට. ඒක රහත් වෙලා පිරිනිවන් පාන මොහොතේ හරි මතුවෙන්න පුළුවන් ඉඩක් ලැබුණා. උන්වහන්සේට ඒ කොටසයි මතුවුනේ. ඉතින් අපි සතුවත් ඒ වගේව ඕන තරම් තියෙනවා. හැබැයි ඒවා අනිවාර්යෙන් විපාක දෙනවා කියලා නියමයක් නැහැ. අපට අවශ්‍ය නම් ඊට ප්‍රතිවිරුද්ධ කුසල් කරලා උපායශීලීව යටපත් කරගන්නට පුළුවන්. ඒ සඳහා කරන්න පුළුවන් හොඳම උපාය මාර්ගයක් තමයි අකුසල කර්මයන්ට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම හඳුනාගන්න. ජීවිතා හෝසි කිරීමේ කර්ම නම් අපි අතින් සිද්ධ වෙලා තියෙන ජීවිත සුරක්ෂිත කිරීම. ඒකට මනුෂ්‍ය ජීවිත සුරක්ෂිත කිරීමද, ගවයෙක්ගේ ජීවිතය රැකීමද කියලා එහෙම නිශ්චිත එකක් නෙමෙයි. පුරා කොහොඹුවෙකුගේ හරි ජීවිතේ විනාශ වෙන්න යන තැනදී ආරක්ෂා කරන්නට පුළුවන් නම් ඒක અભේදානමය කුසලයි. හැබැයි ගවයෙක් වගේ ඊට වඩා ශක්තිමත් සතෙක් අපට ආරක්ෂා කරන්න පුළුවන් නම් ඒක ඊට වැඩි කුසලයක්. මිනිස්සෙක් වගේ සමාජයට වැඩදායක ගුණවත්කම් ඇති සිල්වත්කම් ඇති කෙනෙක් රකින්න පුළුවන් නම් ඒක ඊට වැඩිය කුසලයක්. භික්ෂූන් වහන්සේ නමක් වගේ ඊට වඩා උසස් සීලයක් රකින්න කෙනෙක් ආරක්ෂා කරන්න පුළුවන් නම් ජීවිතේ රකින්න පුළුවන් ඒක ඊට වඩා කුසලයක්. සෝවාන් ආදී මාර්ගඵලලාභී කෙනෙකුගේ ජීවිතේ රකින්න පුළුවන් නම් ඒක ඊට වඩා කුසලයක්. අම්මා තාත්තගේ ජීවිතේ රකින්න පුළුවන් නම් රහතන් වහන්සේ නමකගේ ජීවිතය රකින්න පුළුවන් නම් මහා කුසලයක්. අන්න ඒ වගේ ඒ අපේ ආරක්ෂා කරන පුද්ගල ජීවිතය අනුවත් අපි කරන කුසලය උස් පහත් වෙනවා. දැන් ඒ නිසානේ සාමාන්‍ය මිනිස්සෙක් මැරුවා වගේ නෙමෙයි අම්මා තාත්තා මැරුවොත් බරපතල පාපයක්. ඇයි ඒ ගුණාත්මක බව වැඩි නිසා. ගුණාත්මක බව කියලා කියන්නේ අම්මා තාත්තා රහත් වෙලා කියන එක නෙමෙයි. අම්මා තාත්තගේ දහසක් දුබලකම් තේන්නට පුළුවන්. නමුත් ඒ මවගේ පියාගේ ලේන් වශයෙන් තමයි අපේ ජීවිතය මේ ලෝකයට ගොඩ නැගුණේ. එතකොට අපට ಗುಣධම් වඩන්න සියල්ල කරන්න ශක්තිය ලැබිලා තියෙන්නේ අම්මා තාත්තගේ හයිය. ඒතර අම්මා තාත්තා අපට හයිය හදලා දීලා අපි මේ ලෝකේ මිනිස්සෙක් හැටියට ගොඩනගපු ඒ මූලය අප විසින්ම විනාශ කරනවා නම් ඒක ලෝකේ බරපතලම අපරාධයක්. ඒ වගේම තමයි අපි මේ ලෝකෙට ජනිත කර ඒ මූලය විනාශ නොවි රකින්න පුළුවන් නම් යම තාත්තගේ ජීවිතය ආරක්ෂා කිරීම අන්නේ මිනිස්සෙකුගේ ජීවිතය රකින්නට වඩා ඉතා සුවිශාල සුවිශේෂ පින්කමක් වෙනවා. අන්න ඒ විදිහට අපට පසුතැවීම ඇති වෙන කරුණු දෙකක් තියෙනවා. නොකල කුසල් සහ කළ අකුසල්. ඒ කියන්නේ අපිට මේ හොඳ දේ කරගන්න බැරි වුණානේ කියලා පසුතැවීම ඇති වෙනවා. අපි අතින් මේ වරද්ද සිද්ධ වුණානේ කියලා අපට පසුතැවීම ඇති ඒ නිසා ඔය කරුණු දෙක මත තමයි අපට පශ්චාත්තාපයන් චිත්ත පීඩාවන් ඇති වෙන්නට පුළුවන්. හැබැයි ඒ චිත්ත පීඩාව ඇති වෙන්නේ තර මනස ශක්තිමත්ව වැඩුණු කෙනෙකුටත් නෙමෙයි ඒ වගේම පිම්පව් විශ්වාස කරන්නේ නැති හොඳ නරක පිළිගන්නේ නැති ලැජ්ජ බයක් නැති එහෙම මිනිසුන්ටත් නෙමෙයි. පිම්පව් පිළිගන්න ලැජ්ජ බය තියෙන හොඳ නරක තේරුම් ගන්න නමුත් තවම පූර්ණ වශයෙන් මනස වැඩිලා ශක්තිමත් වෙලා නැහැ. ඔය අතරතුර ඉන්න අයට තමයි අනේ මට මේ කුසලයේ කරගන්න බැරි වුණානේ කියලා පසුතැවීම ඇති වෙනවා. මේ අකුසලය මගේ අතින් සිද්ධ වුණානේ කියලා පසුතැවීම ඇති වෙනවා. ඉතින් එබඳු අවස්ථාවල පසුතැවීම සුදුසු දෙයක් නෙමෙයි. යම් කරුණක් හේතු කොටගෙන අපට පසුතැවීමක් ඇති වෙනවා නම් ඒ හැම අවස්ථාවකම අපි උපායශීලී වෙන්න ඕන අපි දක්ෂ වෙන්න ඕන පශ්චාත්තාපයම අපේ යහපතට උදව්වක් කරයි. පශ්චාත්තාපය හොඳ දෙයක් නෙමෙයි. නමුත් ඒක අපේ යහපතට උදව් කරගන්න පුළුවන්. අර රජ්ජුරුව චිත්තඅදිෂ්ඨානයක් ඇති කරගත්තා වගේ දැඩි චිත්තඅදිෂ්ඨානයක් නැති කරගෙන දුර්වලකම් වලින් නැගී සිටින්. ඒ වගේම දැඩි චිත්තඅදිෂ්ඨානයක් ඇති කරගෙන මම නැවතේ අකුසලයේ කරන්නේ නැහැ කියලා අකුසලයෙන් රැකෙන්න. ඊළඟට සිහිබුද්ධිය පරිහරණය කරමින් ලැබෙන ඉඩ ලැබෙන හැම අවස්ථාවකම ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම સિદ્ધ කරමින් අර අකුසලයෙන් ඇතිවෙච්ච ශක්තිය දුර්වල කරන්න. ඒක බුදුහාමුදුරු උපමාවකින් දේශනා කරනවා. දැන් භාජනයකට වතුර ස්වල්පයක් අරගෙන අපි ඒකට ලුණු කැටයක් දාලා කැළතුවොත් ටික වෙලාවකින් ලුණු කැටේ දිය වෙනවා. ඊට පස්සේ දැන් අපිට අර වතුර ටික ලුණු රසයි. දැන් මේ ලුණු කැටේ ආපහු ගන්න බෑ. ඒක දිය වෙලා ඉවරයි. ඒ වගේ තමයි අපි විසින් අකුසලයක් කළාම ආයෙ අපිට මොනවා කළත් ඒක ආපහු ගන්න බෑ. දැන් ඒක සසරට එකතු වෙලා ඉවරයි. අර ලුණු කැටේ දිය වුණා හැබැයි අපිට යමක් කරන්න පුළුවන්. මොකද්ද? අර භාජනයට තව වතුර එකතු කරන්න පුළුවන්. ඒ වතුර වැඩි කරගෙන වැඩි කරගෙන ගියොත් අරකේ ලුණු රස ටිකෙන් ටික අඩු වීගෙන අඩු වීගෙන යනවා. ගිහිල්ලා යම් මොහොතක වතුර ප්‍රමාණය හුඟක් වැඩි කළොත් අරකේ ලුණු රස නොදැනෙන මට්ටමකට ගෙනෙන්න පුළුවන්. ලුණු රස නොදැනනවා කියන්නේ ලුණු නැහැ කියන එක නෙමෙයි. ලුණු තියනවා. නමුත් ඒකෙන් ගැටලුවක් නැහැ. ඒ වගේ අපි කරපු අකුසලේ නොකලා කරන්න බෑ. හැබැයි ඒකෙන් ඇති වෙන සාංශාරික පීඩාව, සාංශාරික දුක් වේදනාව අපිට බොහෝ දුරට යටපත් කරන්න පුළුවන් ප්‍රතිවිරුද්ධ කුසල ක්‍රියාවන් සිද්ධ කරලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයෙන් දේශනා කරන්නේ අපි සැලකිලිමත් වෙන්නට ඕන අපේ ජීවිතය තුළ ඒ වගේ පශ්චාත්තාපයට පැමිණෙන්නට සිදුවෙන දේවල් නොකර සිටින්න. යමක් නිසා අපට සතුටු සිතින් ආපහු හැරිලා අපේ ජීවිතය දිහා බලන්න පුළුවන් නම් සතුටු සිතින් එහි විපාකය භුක්ති විඳින්න පුළුවන් නම් අන්න එබඳු කුසල ක්‍රියාවන් සිද්ධ කරන්න. එතකොට අකුසලයෙන් වැළකීමත් කුසල් සිදු කිරීමත් නිසා තමයි අපට පුළුවන්කම තියෙන්නේ පසුතැවීමෙන් වැළකීලා සතුටු සිතින් අපේ ජීවිතය පිළිබඳ ආවර්ජනය. දැන් අදටත් මේ සමාජයේ ඉන්න සමහරව අපට මුණ ගැහෙනවා ගිහියන් හැටියට උනත් දැන් අපේ පන්සලට සම්බන්ධ ප්‍රධානම දායක පවුලක එක දායක මහත්මේ එතුමා වයෝවෘද්ධ වෙනකම්ම හරියට සතුටු වුණා එතුමාගේ වෘත්තීය ජීවිතය ගැන. එතුමා රජයේ ඉහළ නිලධාරිවරයෙක් හැටියට වගකිව යුතු ආයතනයක කටයුතු කරලා තියෙන එතුමා හැමදාම සිහිපත් කරනවා හැමදෙන්නේ මම රැකියාව කරන කාලේ ඕන තරම් වැරදි කරන්න, හොරකම් කරන්න, අල්ලස් ගන්න, වැරදි තීරණ වලින් මුදල් හම්බ කරන්න ඕන තරම් අවස්ථා තිබුණා. ඒවට දේශපාලනඥයන්ගෙන් පවා බලපෑනුත් ආවා මෙහෙම කරන්න, මෙහෙම කරන්න. හැබැයි ඒ තැන්වලදී හැමදෙන්නේ මම ඊටාම ඍජුව හිටියා. ඒකකටවත් මම නැවුන්නේ කවුරු කිව්වත් මම මගේ වෘත්තීය අවභාවිත කළේ නැහැ. ඒකෙන් මම ලෝකෙට හානි කරලා නැහැ, අපරාධ කරලා නැහැ, අවැඩක් කරලා නැහැ. ඒ නිසා මගේ වෘත්තීය ජීවිතය ගැන හිතනකොට මට ගොඩාක් සතුටු වෙන්න පුළුවන් කියලා එතුමා නිතරම ඒ තමන්ගේ වෘත්තීය පිළිබඳව හිතමින් සතුටු වුණා. ඉතින් ඒ විදිහට අපේ ජීවිතේ අපි කරන කියන දේවල් සමාජ සේවය පින්කම් විතරක් නෙමෙයි වෘත්තීය වශයෙන් උනත් අපි කරන දේවල් පිළිබඳව අපි ටිකක් සිහි කල්පනාව අවදි කරගෙන සැලකිල්ලෙන් කටයුතු කරන්න පුළුවන් නම් යස්ස පතීතෝ සුමනෝ විපාකම් පටිසේවති. එහි විපාකය භුක්ති විඳිනකොට අපට සතුටු සිතින් එහි විපාකය භුක්ති විඳින්න පුළුවන්. දැන් මේ කුසල කුසල කර්මයන්ගේ විපාකය කියන එක දෙවිධයකට ලැබෙනවා. එකක් තමයි ඒ මොහොතේම ලැබෙන විපාකය. අනිත් එක තමයි සාංශාරික වශයෙන් ලැබෙන විපාකය. අපි යම්කිසි කුසල ක්‍රියාවක් කරනකොට එවේලේම අපේ හිතට ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම කයට ලොකු සුවයක් දැනෙනවා. අපි හිතමු අපේ මනසේ සද්ධාව ඇති උනායි කියලා. පරිත්‍යාගශීලී චේතනාවක් තව කෙනෙකුට යමක් දෙන්න හිතුණයි කියලා. ඒ පරිත්‍යාග කරන්න සිතුවිල්ලක් ඇති වෙනකොට ඒ සද්ධාව ඇති වෙනකොට අපේ මනසේ ලොකු ප්‍රබෝධයක් ඇති ඒකෙන් මනස පැහැපත් වෙනවා. මනස සුවපත් වෙනවා. මනස සංසිඳෙනවා. ඒ වගේම මනස ප්‍රභාමත් වෙනවා. අර කුසල් සිත ඒ වගේම ඒ මානසික ප්‍රභාව නිසාම අපේ කයට ලොකු සැහැල්ලුවක් දැනෙන. ලොකු සුවයක් දැනෙන. ඒක ඒ මොහොතේම ලැබෙන විපාක. ඊළඟට ඒ අපේ ගත සිත සැහැල්ලු වෙනකොට අපි ඇසුරු කරන අයටත් ඒක බෙදී යනවා. අපි සතුටින් පවුලේ එක්කෙනෙක් සන්තෝෂෙන් ඉන්නකොට සැහැල්ලුවෙන් ඉන්නකොට අනිත් අයගේ මනසත් ප්‍රබෝධ වෙන්නේ ඒක හේතුව. ඕකේ අනිත් පැත්ත අපි ගොඩක් අත්දැකලා තියෙනවා. ඒ මොකද්ද? පවුලේ එක්කෙනෙක් හිතේ නොසතුටින් ඉන්නකොට, නොමනාපයෙන් ඉන්නකොට, චිත්ත පීඩාවෙන් ඉන්නකොට, අසහනෙන් ඉන්නකොට අනිත් හැමෝටම ඒක විස බීජයක් වගේ බෙදිලා යනවා. දකින්නකොට, කතා කරනකොට, ඇසුරු කරනකොට, වචනයක් කිව්වත්, ළඟින් ගියත්, වැඩක් කළත් හැමතිස්සෙම නුරුස්නාමන. එතකොට අනිත් අය බොහොම ඉක්මනින් මේ නුරුස්නා තත්ත්වයට පැමිණෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ තමයි අර ඒ මොහොතේ මේක බෙදිලා යන ආකාරය. ඒ වගේම අපි ඒ සතුටු සිතින් යුක්තව සුවපත් වූ සිතින් යුක්තව පරිත්‍යාගශීලී අදහසින් යුක්තව ක්‍රියාත්මක වෙනකොට ඒකේ ප්‍රතිඵලයත් යහපත්. සද්ධාව ඇති වුනහම පරිත්‍යාගශීලීත්වය ඇති වුනහම අපි තව කෙනෙකුට උදව්වක් කරන්නේ, අලාභයක් කරන්නේ නැහැ. සද්ධා සම්පන්න සිතින් අපිට තව කෙනෙකුට අනතුරු කරන්න බෑ. මෛත්‍රී සහගත සිතින් තව කෙනෙකුට අවැඩක් කරන්නට බෑ. පරිත්‍යාගශීලී සිතින් කෙනෙකුට නරකක් වෙන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් ගොඩාක් කැපකිරීම කරන්න අනිත් අය වෙන්න සමාජයේ. අපේ හිත හොඳින් පවතිනවා. අපේ හිත ප්‍රසන්නව කුසල් සිත් මතුවලා තියෙනවා. එතකොට ඒ මොහොතේම අපේ ගතසිත සුවපත් වෙනවා. අනිත් අතට ඒකේ ප්‍රතිඵලයක් හැටියට ලෝකෙට ඒ මොහොතේම යහපතක් වෙනවා. සිතුවිල්ලනොත් යහපතක් වෙනවා. මෙත්සිත ඇති වෙනකොට මේ මෙත්සිත පැතිරෙනවා. අපි අමුතුවෙන් මෙත්සිත පතුරවන්න හිතුවත් නැතත් අපේ මනසේ මෙත්සිත ඇති වෙනකොට ඒකේ සිසිලස ඒකේ සෞම්‍ය බව පවුලේ අයට ආයතනයේ අයට රටේ අයට ඒක පැතිරෙනවා. ඒකෙම අනිත් පැත්ත තමයි අපි නොසතුටින් ඉන්නකොට තරහින් ඉන්නකොට ද්වේෂය අපි කවුරුව පතුරවන්න යන්නේ පතුරවන්න ගියේ නැතුණාට අපි තරහින් ඉන්නකොට පවුලේ අනිත් අය හිත නිකන් නුරුස්සන තත්ත්වයටපත් වෙන්නේ ඒක හේතුවක් වෙනවා. ආයතනයේ අනිත් අය රුස්සන් නැති වෙන්නේ ඒක හේතුවක් වෙනවා. රටේම මිනිස්සු නිරන්තරයෙන් උදේ හවස දේශපාලනඥයින්ට බැන බැන සාප කර කර එහෙම නිරන්තරයෙන් නොසතුටින් ද්වේෂ සහගත සිතින් ඉන්නකොට කෝටි ගණනක් මිනිසුන් ඒ රටට යහපතක් සහනයක් සැලසෙන්නේ ඒකෙන් ඒ මානසික ඒ දුර්වලකම් වලින්ම සමස්තය කඩා වැටෙන්නට ඇද වැටෙන්නට හේතුවක්. ඒ අකුසලය නිසා ඒ මොහොතේම වෙන විපත්තිය. ඊළඟට ඒ නොසතුටු සිතින් ඒ අය කරන දේවල් අරගල කරන ඒවා රාජ්‍ය දේපල විනාශ කරන ඒවා පොදු දේපල විනාශ කරන ඒවා Tamanට කැප වෙලා රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් Taman වෙනුවෙන් කරන්න පුළුවන් දේවලුත් Taman පැත්තකට දාන ඕවා කළාට වැඩක් නැහැ දැන් ඕවා කරලා තේරුමක් නැහැ මේ සියලු දෙනා හොරකම් කරනකොට අපි විතරක් ඌට කැප වෙලා ඇති වැඩක් නැහැ කරන්න පුළුවන් දේත් අතහැරලා දාන මේ විදිහට Tamanගේ විතරක් නෙමෙයි සමස්තයේ පරිහානියට පසුබිම හැදෙනවා අපි නොසතුටින් කිලිටි සිතින් අකුසල් සිතින් දේවල් සිතනකොට කියනකොට කරන සිතුවිලි මාත්‍රය පවා අනර්ථයක් අද මේවා ගැන ගොඩාක් පරේෂණ පවත්වලා තියෙනවා බටහිර රටවල මේ මානසික තත්ත්වයන් එක් එක්කෙනාට බලපෑම් ඇති කරන හැටි කිලෝමීටර් 160ක් පමණ දුරින් පුද්ගලයන් දෙදෙනෙක් තියලා ඔවුනොවුන් සම්බන්ධව මෙත් වඩන්න සහ ද්වේෂ කරන්න සලස්සලා එතකොට අනිත් කෙනා දන්නේ නැහැ තමන් මෛත්‍රියට ලක් වෙනවද, ද්වේෂයට ලක් වෙනවද කියලා. අර කිලෝමීටර් 160කට දුරින් ඉන්න අනිත් කෙනා දන්නේ නැහැ. දෙපැත්තෙම විද්‍යාඥයෝ පිරිසක් ඉඳගෙන ඒ පරේක්ෂණාගාරයක දෙදෙනා තියාගෙන ශරීරයට සියුම් උපකරණ සවි කරලා සිත මනින්නට බැරි වුණාට ඒ සිත නිසා නිකුත් වෙන චිත්ත තරංග ඒ අය සියුම් උපකරණ වලින් මැන බලමින් ඒ අය විවිධ අවස්ථාවල පරීක්ෂා කරලා තියෙනවා අපි නොදන්නවා වුණත් තව කෙනෙකුගේ ද්වේෂයට අපි ලක් වෙනකොට අපේ මානසික තරංග අනුක්‍රමයෙන් ව්‍යාකූල වෙලා එක්තරා රෝගී තත්වයකටපත් වෙනවා. අපි නොදන්නවා වුණත් තව කෙනෙකුගේ මෙත්සිතට අපි ලක් වෙනකොට අනුක්‍රමයෙන් ඒ චිත්ත තරංග ප්‍රකෘතිමත් වෙලා ප්‍රබහමත් වෙන ආකාරය. මිනිසුන්ට පමණක් නෙමේ ගහකොළ, බීජ වර්ග, නොයෙක් දේවල් පාදක කරගෙන එකම වර්ගයේ පැලෑටි කොටස් දෙකකට බෙදලා එක කොටසකට මෙත් වඩලා අනිත් කොටසට ද්වේෂ කරලා ඒවැ මල් ඵල දරන ආකාරයේ පැහැදිලි වෙනසක්. බීජ එකම වර්ගයේ බීජ කොටස් දෙකකට බෙදලා එකකට මෙත් වඩලා එකකට ද්වේෂ කරලා ඒ විදිහට ඒවා රෝපණය කළාම ඒව ඇති වෙන වෙනස. වෙන දෙයක් නෙමෙයි මේ ගොඩනැගිලි වලට පවා ඒවා කාවදී. ඒ නිසානේ අපි යම් තැනකට ගියාම කියන්නේ මෙතන හරි මූසලයි වගේ සමහර තැන් වලට ගියාම හරි ප්‍රියමනාපයි. මෙතන හරි ප්‍රසාදනීයයි ඉන්න හිතෙනවා නවතින්න හිතෙනවා හරිම ප්‍රසන්නයි හරි සිත් ගන්නාසුළු ඒ සිත් ගන්නාසුළුයි කියන තැන තියෙන්නේ ගොඩනැගිලි ගස් කොළන් ආදී පරිසරය අර මෝසලයි කියන තැන තියෙන්නේ ගොඩනැගිලි ගස් කොළන් ආදී පරිසරය එතකොට මේ මෝසල බව හෝ ප්‍රියමනාප බව ගොඩනැගුණේ කොහොමද එතන ජීවත් වෙන මනුස්සා මනුස්සාදීන්ගේ මනෝභාවයන්ගේ ස්වභාවයන් එතකොට මේ මේ අවිඥානික දේවල් වලට පවා අපේ සිතුවිලි පාවයි ඊළඟට අපි ඒක වචනයට පරිවර්තනය කරනකොට අපේ භාෂණය ඇහෙන තෙක් මානේ බොහෝ දෙනාට යහපත හෝ විනාශය සිද්ධ වෙන්නට ඒවා බලපාන. දැන් මෛත්‍රී සහගතව අපි පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරනවා. ඒ පිරිත් සූත්‍රයක ලෙඩෙකුට අපි කරුණා මෛත්‍රියෙන් පිරිත් ටිකක් කියනවා. ඒවැ ආශිර්වාද තාම ප්‍රබල විදිහට ඒ අයට සැලසෙනවා. ඒ වගේම තමයි අපි ද්වේෂ සහගතව සාප කරනවා. සාප කරන්න ඕනේ නිකන් එක gedaraක නිරන්තරයෙන් උදේ හවස මැසිවිලි නගන්නකො මොන කර්මයක්ද මන්ද කොච්චර මොනවා කළත් හරියන්නේ කොච්චර හම්බ කළත් ඉතුරුවක් නැහැ මකර කටට ගෙනත් දාන්න වගේ හම්බ කරන ඒවා කොහෙ යනවත් දන්නේ නැහැ කිසිදාක වගතුවක් නැහැ මෙහෙම සති කීපයක් මාස කීපයක් උදේ හවස එක ගෙදරක මන්තරේ වගේ නැතරුනොත් අර සියල්ල නැති මංගස්ථාන වෙන්නට ඒ වචන ටිකම හේතුවක් වෙනවා එතකොට සෙත් කවි වස් කවි කියලා කියන්නේ පින්නතුනේ 아무තු දෙයක් නෙමෙයි. ඒ වාග් ශක්තිය. අපි හොඳ හිතින් හොඳ වචන ප්‍රකාශ කරනකොට ඒව යම් ශක්තියක් අපේ ගතට අපේ සිතට දැනෙනවා. ඒ වගේම ඒවා බාහිර පරිසරයට මුසු කරනකොට ඒව යම් ශක්තියක් පරිසරයට එකතු වෙනවා. ඒ තමයි අපේ ක්‍රියාව. අපි නොසතුට සිතින් යමක් කරනකොට ඒ මොහොතේම අනිත් අයට හොදක් වෙන්නේ නැහැ. අපි හිත නරක කරගෙන වැඩ කරනකොට ළඟින් ගියත් හැපෙනවා, ගැටෙනවා, රුස්සන්නේ එතකොට තියෙන දේවල් නිසි තැනින් තියන්නේ ක්‍රමානුකූලව තියන්නේ අනිත් අයට කරුණා මෛත්‍රියෙන් අපි ප්‍රතිචාර දක්වන්නේ නැහැ අපිට අනිත් අයට කරන්න පුළුවන් උදව්වක් කරන්නේ නැහැ ඒ විදිහට අපි හැමතිස්සෙම නිකන් අනිත් අයට රිද්දන හැටියට තමයි වැඩ කරන්නේ පීඩාවක් වෙන. ඇයි අපේ හිත පීඩාවටපත් කරන්නේ? හැබැයි අපි ප්‍රසාද ජනකව මෛත්‍රී සහගත හිතින් ප්‍රසන්නව ඉන්නකොට අපි හැසුරුණත් ඇවිද්දත් කෑම ටික කාලා පිඟාන හොදලා තිබ්බත්, තේ ටික හැදුවත්, කෑම ටික ඉව්වත්, ඇඳුම හේදුවත්, ගේ අතු ගෑවත්, කතා කළත්, හැසුරුණත්, බැලුවත්, hina වුණත් මේ හැම දෙයකින්ම අනිත් අයට ප්‍රසන්න බවක් ඇති වෙන ප්‍රියශීලී විදිහට අපේ ක්‍රියාවන් හැසෙන. ඒ කුමක් නිසාද? අර අකුසලය කරන මොහොතේම අකුසල් සිත ඇති වෙනකොටම Tamanටත් ලෝකයටත් අනර්ථය. කුසල් සිත ඇති වෙනකොටම Tamanටත් ලෝකයටත් යහපතක් සිද්ධ ඒ වගේම තමයි මතු අනාගත විපාක ලැබෙනකොට අකුසලය කරන මොහොතේ විතරක් නෙමෙයි විපාක දෙනකොටත් Tamanටත් අනුන්ටත් අනර්ථයමයි සිද්ධ. දැන් බලන්නකෝ මුගලන් හාමුදුරුව පෙර භවයේ Tamanගේ මව්පියන්ට තලලා ඝාතනය කරනකොට ඒ බිරිඳගේ කේලාම්බස් අහලා ඒකට රැවටිලා හිත දූෂ්‍ය කරගෙන ඒ හිත දූෂ්‍ය කරගත්තාම Tamanටත් ඒකෙන් අකුසලයක්. ඒ දූෂිත සිතින් ක්‍රියාත්මක වෙනකොට අම්මා තාත්තටත් අනර්ථයක්. ඊට පස්සේ දැන් ඒ වනාන්තරයට අරගෙන ගිහිල්ලා ඒ මව්පියන්ට තලනකොට ඕක දැකපු තව දහස් ගණන් ලක්ෂ ගණන් අමනුෂ්‍යාත්ම කොච්චර හිත නරක කරගන්න. කොච්චර හිත දූෂ්‍ය කරගන්න. ඒ සියලු දෙනාට අර අකුසලයේ පැතිරිලා යනවා. ඊට පස්සේ ඒක විපාක දෙනකොට සසරේ කොච්චර ආත්මවල විපාක දුන්නද කියලා අපි දන්නේ අපි දන්නේ එක ආත්මයයිනේ රහත් වෙච්ච ආත්ම භාවයේ 500ක් චවුරයින් ඇවිල්ලා උන්වහන්සේට තලලා විනාශ දැන් කර්මයේ උන්වහන්සේගේ අර 500ක් දෙන ආනන්තරේ පාප කර්ම කරගත්ත උන්වහන්සේ එතකොට දැන් අපිට හිතෙන්න පුළුවන් එහෙමනම් ඉතින් උන්වහන්සේනේ එකට වග කියන්න ඕන. උන්වහන්සේත් වග කියන්න ඕන. හැබැයි අනුන්ගේ කර්ම තිබුණාට අපි අනුන්ට තලන්න ගිහිල්ලා අපි අකුසල් කරගන්නේ අනුන් නිසාම නෙමෙයි අපෙත් අඥානකම නිසා. එතකොට ඒ හොරු එහෙම නැත්නම් ඒ මිත්‍යා දෘෂ්ටිකයෝ තමන් ප්‍රාණඝාතයෙන් වැළකීලා හිටියානම් මුගලන් හාමුදුරන්ගේ කර්මයට ඇඟිලි ගහන්නේ නැහැ. උන්වහන්සේ සතුවත් කර්මයේ තිබුණා අර මිනිසුන්ටත් තමන් පිළිබඳව සංයමයක් දමනයක් නැහැ. අපටත් ওই සිද්ධියම වෙන්නට පුළුවන්. තව කෙනෙකුට මරුන් කණ්ඩ අකුසලයක් තියෙනවා අපට හිතෙනවා ඒ සතාව මරන්න. අනිත් කෙනෙකුට ලැබුණු දේ අහිමි වීමේ කර්මයක් තියෙනවා අපිට හිතෙනවා මේ මනුස්සයාගේ දේ හොරෙන් ගන්න. එතකොට මේ මනුස්සයාගේ කර්මය ගෙවිලා අවසන් වෙනවා අපි අලුත් කර්මයක් රැස් එහෙම තමයි අකුසලය තවත් අකුසල් වලට පසුබිම හදන්නේ. එතකොට මොගලන් හාමුදුරුවගේ කර්මය උන්වහන්සේ ගෙවලා අවසන් කළා. හැබැයි 500ක් දෙනා උන්වහන්සේට තලලා ආනන්තරේ පාප කර්ම කරා. ඒතොර ඒ 500ට තව 500 500 එකතු වෙලා තැළුවොත් සසරේ කී දෙනෙක් ඒ කර්මයට ඒ කර්ම ජාලයට එකතු වෙනවා ඊට පස්සේ ඒ අයට තවත් 500 500 එකතු වෙලා තැළුවොත් ආත්ම කීපයක් යනකොට මුළු මහත් විශ්වයම එකම කර්ම ජාලයක් හා බැඳෙනවා එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නතං කම්මං පතං සාදු යං කත්වා අනුතප්පති යස්ස අස්සුමුකෝ රෝදං විපාකම් පටිසේව යමක් දුක්ඛිත මනසින් දුක් සහිතව විපාක විඳින්න සිද්ධ වෙනවා නොසතුටු මනසින් විපාක විඳින්න සිද්ධ වෙනවා යමක් කරලා පසුතැවෙන්නට සිද්ධ වෙනවා නම් ඒවා කරන්නට එපා ඇයි ඒක කරන මොහොතේ විපාක දෙන මොහොතේ Tamanට පමණක් නෙවෙයි මුළු මහත් විශ්වයටම ඒකෙන් අනර්ථයක්මයි සිද්ධ තංච කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති යස්ස අතීතෝ සුමනෝ විපාකම් පටිසේව යමක් කරලා පසුතැවීමක් නැත්නම් සතුටු සිතින් ප්‍රියශීලීව සුවදායකව එහි ප්‍රතිඵලය අත්දකින්නට පුළුවන් නම් එබඳු දේවල් කරන මොහොතේ Tamanටත් අනුන්ටත් යහපත සිද්ධ වෙනවා විපාක විඳින මොහොතේ Tamanටත් අනුන්ටත් යහපත සිද්ධ එතකොට අද මාතෘකාවේ තව කොටසක් තියෙනවා පංචශීලය ආරක්ෂා කිරීම. දැන් ඔය අපි කිව්වේ අකුසල් වලින් වැළකීම සහ කුසල් කිරීම. එතකොට එහිම තව කොටසක් තමයි පංචශීලය ආරක්ෂා කරනවා කියන තැන ඔය දෙකම සිද්ධ වෙනවා. අකුසලයෙන් වැළකීම සහ කුසල් රැස් කිරීම. අපිට සීලය කියනකොටම අපි ගොඩාක් දෙනෙකුට සිහිපත් වෙන්නේ වැළකිය යුතු පැත්ත විතරයි. ඒ කියන්නේ මම සත්තු මරන්නේ මම හොරකම් කරන්නේ. ඒ විදිහට තමයි අපිට මතක් වෙන්නේ. සීලය එක පැත්තයි මතක් වෙන්නේ. නොකල යුතු දේ නොකර සිටීම. හැබැයි සීලේ අංශ දෙකක් තියෙනවා. නොකල යුතු දේ නොකර සිටීම සහ කල යුතු දේ කිරීම. ප්‍රාණඝාතයෙන් වැළකීම විතරක් නෙමෙයි. ඒ පළවෙනි ශික්ෂාපදය ගත්තොත් ඒකේ පියවර හයක් තියෙනවා. පාණාතිපාතා පටිවිරතෝ, නිහිත දණ්ඩෝ, නිහිත සත්තෝ, ලජ්ජී, දයාපන්නෝ, සබ්බ පාන භූත හිතානුකම්පේ විහෙර. පළවෙනි පියවර තමයි පාණාතිපාතා පටිවිරතෝ. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකින. දෙවැනි පියවර නිහිත දණ්ඩෝ, දඬු මුගුරු ආදී බරපතල දෙයින් සත්තුන්ට හිංසා පීඩා කිරීමෙන් වළකින. තුන්වෙනි පියවර නිහිත සත්තු, සියුම් අවියාවුද වලින් වසවිස ආදී සතුන්ට අනතුරු කිරීමෙන් වළකින. දැන් ওই වැළකිය යුතු පැත්ත. ඊළඟට කල යුතු දේවලුත් තව තුනක් තියෙනවා. ලැජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙත. ලැජ්ජී කියලා කියන්නේ පව් කරන්නට ලැජ්ජා දැන් අද කාලේ ලැජ්ජා බය කියලා මේ වචන දෙක පාවිච්චි කරන්නේ ගොඩක් වැරදි විදිහට. ඒ කියන්නේ ලැජ්ජා වෙන්නේ හොඳ දේවල් කරන්න. කුසලයක් කරන්න, සිල් ගන්න, පින්කම් කරන්න ඒවට හුඟක් වෙලාවට ලැජ්ජා වෙනවා. සබාවක් ඉදිරියේ කතා කරන්න, ඇත්ත කියන්න ලැජ්ජා වෙනවා. ලැජ්ජාව කියන ගුණය ඒක නෙමෙයි. එතන තියෙන්නේ මානසික දුර්වලකම. සැබෑවට ලැජ්ජා බය කියලා කියන්නේ උසස් ගුණ ධර්ම දෙක. ඒක ගුණ ධර්ම දෙකක් වෙන්නේ හොඳ දේ කරන්නට ලැජ්ජා වීම නෙමෙයි පව්කම් කරන්නට වැරදි වැඩ කරන්නට ලැජ්ජා වෙන ගතිය. පව්කම් කරන්නට වැරදි වැඩ කරන්නට බියපත් වෙන ගතිය. එතකොට ලැජ්ජාව කියලා කියන්නේ ඒ වරද කරන්නට හැකිලෙනවා. ඒක පිළිකුල් කරන. බය කියලා කියන්නේ වරද කරන්නට අවශ්‍ය තරම් ධෛර්යමතු වෙන්න. ඒක කරන්න අවශ්‍ය තරම් වීරයමතු වෙන්න. පසුබාන. ඒතර අන්න ඒක ಗುಣ දෙකක්. ඒ ಗುಣ දෙක නිසා තමයි අපි අයහපතින් වළකින්නේ අකුසලෙන් වළකින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලැජ්ජා බය කියන ಗುಣධර්ම දෙක අරහත්ත්වයටපත් වෙන තෙක්ම සියලු ಗುಣධර්ම වලට මූලය වෙනවා පදනම. පව්කම් කරන්නට ලැජ්ජා බය නැතිනම් එබඳු පුද්ගලයා කිසිදු ගුණයක් වඩන කෙනෙක් බවට පත් වෙන්නේ කිසිදු අකුසලයකින් වළකින කෙනෙක් බවට පත් වෙන්නේ ඒ නිසා ප්‍රාණඝාතයෙන් වැළකීම අවිය දඬු මුගුරු වලින් හිංසා නොකිරීම අවියාවුද වලින් හිංසා නොකිරීම කියන වැළකී යුතු ටික වගේම ඊළඟට ලැජ්ජී පව්කම් කරන්න වැරදි වැඩ කරන්න ලැජ්ජාවක් අසුබාන ගතියක් හැකිලෙන ගතියක් ඒක පිළිකුල් කරන ගතිය. ඒක එක්තරා ගුණයක්. ඒ ගුණය මනස තුළ වර්ධනය කරගන්න. ලැජ්ජි, දයාපන්නෝ, සත්වයින් කෙරෙහි දයාව. දයාව කියලා කියන්නේ හිංසාවක් කරන්න අමාරුයි Tamanට. අනිත් ඒ සතාට පීඩාවක් කරන්න හිතෙන්නේ නැහැ. ඒ සතාගේ සතා පිළිබඳව අපේ මනසේ ඇතිවෙන එක්තරා නොදුමලොක් හැඟීමක්. ඒ නොදුමලොක් හැඟීම ඇති වුනහම අපිට පීඩා කරන්න අමාරුයි ඒ සතා. ඒක තමයි දයාව කියන්නේ. ඊළඟට සබ්බ පාන භූත හිතානුකම්පේ විහෙරතේ. මොනතරතර මේ සත්වයක් වුණත් ඒ සත්වයා කෙරෙහි හිතවත් බවක් අනුකම්පාවක් මෙත් සිතක් ඇතිව කටයුතු. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ඒ ගුණය අංග සම්පූර්ණ වෙන්නේ මෛත්‍රී චින්තාවත් එක්කලා. එවනම් වැළකීම පමණක් නෙමෙයි එහි පුහුණු කළ යුතු කොටසකුත් තියෙනවා. ඒ නිසා සීලය කියනකොට අකුසලයෙන් වැළකීම සහ කුසල් වැඩිම කියන දෙපසම ඒකට අයිතියි. සොරකමින් වැළකීමත් එහෙමයි. හොරකම් නොකර ඉන්නවා විතරක් නෙමෙයි. අන්සන්තක දේත් ආරක්ෂා කරන. අනුන්ගේ දේ අනුන්ට ධාර්මිකව භුක්ති විඳින්නට ඉඩ සලස්. නීතිගරුක වෙන. තමන්ට ලැබෙන කොටස විතරක් තමන් ධාර්මිකව ලබා ගන්න. කොච්චර දේවල් තිබුණා වුණත් ඒ සියල්ල විනාශ කරන්නට තමන් පෙළඹෙන්නේ දැන් අද මේ තරම් මානව හිමිකම් ගැන කතා කරන ලෝකේ ඉහළ ධනවත්කම් තියෙන පොහොසත්කම් තියෙන රටවල් ලෝකේ පළමු පෙළේ රටවල් හැටියට කතා කරන රටවල් වල එක වසරකට කොච්චර සම්පත් විනාශ ඒ අයගේ ආර්ථික තත්ත්වය සමතුලිතව තියාගන්නට මුළු ලෝකෙටම කන්න බොන්න තියෙන ඒවා අන්තිමට ඒගොල්ලෝ ගොඩ ගහ ගන්නවා. ගොඩ ගහගෙන ඒවෙන් ඒගොල්ලන්ගේ මූල්‍යමය தත්ත්වයේ වටිනාකම් පහළ වැටේ කියලා හිතනවා නම් ටොන් ගණනින් ටොන් බිලියන ගණනින් ආපහු මහ මුහුදට හලනවා ඒ සම්පත. එතකොට නමුත් කතා කරන්නේ මානව හිමිකම් හැමෝටම අයිතිවාසිකම් තියෙන්න ඕන හැමෝම හොඳින් ජීවත් වෙන්න ඕන කාටත් සම්පත් බෙදලා යන්න ඕන එහෙම තමයි කතා කරන්නේ. ඒවා ලෝකෙට කොහොම කිව්වා වුණත් මිනිස්සු වැඩ කරනකොට ඒ ඇගේ පුද්ගලික පෞද්ගලික ප්‍රතිරූපය තියාගන්න බොහෝ අපරාධ කරනවා ඒ සම්පත් විනාශ කරනවා. එතකොට ඒවත් අපරාධ. හොරකම් නොකර ඉඳීම විතරක් නෙමෙයි. අනුන්සන්තක දේ සුරක්ෂිත කරන්නේ. අනුන්ටත් සුවපත්ව ජීවත් වෙන්නට පසුබිම හදන්නට ඕනේ. මේ අවස්ථාව වළක්වන්න නැතුව ඉන්නට ඕනේ. Tamanට ධාර්මිකව හිමි දේ පමණක්. දැන් අපි අර පුංචි කාලේ පාසල් යනකොට නෙමෙයි අපිට ගෙවල් වල ඉඳද්දි පවා පොඩි කාලේ අපිට කියා දුන්නේ මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ. ඒතර ගහ පිරීලා අතු පාත් වෙන්න පැණි දොඩම් හැදිලා තියෙනවා. හැබැයි නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. අපි වැඩි කඩන නරක ළමයි නෙමෙයි. ඒතර මේ මොකක්ද කියා දෙන්නේ මේ මේ සමස්ත සම්පත් වල Tamanට ධාර්මිකව අයිති කොටස විතරක් ගැනීම වරදක් නෙමෙයි. හැබැයි සියල්ල ගහක පළදරන්නේ සියල්ල අපට කාලා විනාශ කරන්න නෙමෙයි. අපට අවශ්‍ය ප්‍රමාණය ධාර්මිකව අපි ඒකෙන් වෙන් කර ගැනීම වරදක් නෙමෙයි. හැබැයි ඒක ලෝකයේ අනිත් අයටත් පරිසරයටත් සියල්ලටත්. ඒ නිසානේ ඉස්සර අපි කුඹුරක් කැපුවා වුණත් කුරුළු පාළුව කියලා කොටසක් ඉතුරු කරනවා. ගහක ගෙඩි කැඩුවොත් සත්තුන්ට කන්න කියලා ටිකක් ඉතින් දැන් එහෙම එකක් නෑ. දැන් ගහ බදු ගත්තාම ආයේ ඒකේ එක පනාපතුරක්වත් ගැටයක්වත් ඉතුරු කරන්නේ ඒ සියල්ලම කඩලා ඒවට බෙහෙත් ගහලා වෙළඳපළට අරන් යන්නේ. එතකොට ඒ කන මිනිසුන්ට මොනවා වෙනවද කියලා ඒක අදාළ නැහැ. එතකොට ඒ කෘෂිකර්මාන්තය ධාර්මික ව්‍යාපාරයක් වුණාට දැන දැන අනිත් අයගේ ආමාශය විනාශ වෙන ඉන්ද්‍රිය පද්ධතියම විකෘති වෙන අකාලේ මැරෙන විදිහේ බෙහෙත් තේත් යොදලා ඒවා විකුණන්නට ලෑස්ති වෙනවා. ඇයි ඒ? අනුන් ගැන තකන්නේ නැති නිසා. අපි සත්තු මරන්නේ කියලා හිතාගෙන හිටියයි කියලා විතරක් එතකොට වැඩක් නැහැ. අපි හොරකම් කරන්නේ කියලා හිතාගෙන හිටියයි කියලා විතරක් වැඩක් නැහැ. ඒ විදිහට මේ සෑම ශික්ෂා පදයකම අපි නොකල යුතු කොටසක් වගේම කල යුතු පැත්තක් තියෙනවා. ඊළඟට කාමේහි වරදවා හැසිරෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් විවාහ ජීවිතය තුළ නීත්‍යානුකූලව තමන් වෙන් කරගත් බිරිඳ සහ සැමියා කියන ඕනෝන් දෙදෙනාට ඒ කාම සැපය සීමා වෙනවා. ඉන් ඔබට අන්නේ ස්ත්‍රී පුරුෂයන් සමග අයථා සම්බන්ධකම් ඇති කරගන්නෙත් නැහැ. ඒ වගේම අන් අයගේ පෞල් සංස්ථාවලට ඒ පෞල් ජීවිත සුරක්ෂිතව පවත්වන්න තමන් හැම විටම සහාය වෙන උපකාරක. ඒ අයගේ සුවය සැපය කඩාකප්පල් වෙන්නේ නැතුව විනාශ වෙන්නේ නැතුව රැකගන්න. ඒකට වචනෙන් හරි දායක වෙනවා. ඒ මිනිස්සු වාද ભેද වෙනවා නම් සමගි සම්පන්න බව ඇති කරගන්නට තමන් උදව් කරනවා. සහාය වෙනවා. ඒ වගේම බොරුවෙන් වළකිනවා වගේම සත්‍ය කතා කරනවා. සත්‍යෙහි පිහිටා සිටින්නට ක්‍රියා කරනවා. තමන් යම් පොරොන්දුවක් දුන්නා නම් පොරොන්දුව වෙන අවස්ථාවේ අපි අවංකව පොරොන්දු වුණාට ඒක ක්‍රියාවට නම් වන අවස්ථාවේ විවිධ බැරිකම් එන්නට පුළුවන්. හැබැයි ඒ වෙලාවෙත් අපිට මොන අපහසුතා තිබුණා වුණත් මම පොරොන්දු වෙච්ච දේ කරන්න ඕන කියලා ඒක කරන්න පුළුවන් නම් අන්‍ය සත්‍ය කතා කිරීම වගේම සත්‍යෙහි පිහිටා සිටීම. ඒක ලේසි වැඩක් නෙමෙයි. අපි බොරු නොකිය ඉන්නත් ඕන, ඇත්ත කතා කරන්නත් ඕන, සත්‍ය මතු කරන්නත් ඕනේ සත්‍යෙහි පිහිටා සිටින්නටත්. මත් මද්ද්‍රව්‍ය වලින් වළකින්නට ඕන. ඇයි මද්ද්‍රව්‍ය වලින් වළකින්නේ? මේ මද්ද්‍රව්‍ය නිසා අපේ ගත සිත දෙකම විපරීත වෙනවා. මේ මනුෂ්‍යාත්ම භාවය කියලා කියන්නේ කායිකවත් මානසිකවත් දෙපැත්තෙම ශක්තිමත් ආත්ම භාවය. තිරිසන් ලෝකේ කය ශක්තිමත් වුණාට සිත ශක්තිමත්. දිව්‍ය ලෝකේ සිත ශක්තිමත් වුණාට කය ශක්තිමත්. ගත සිත දෙකම සුසංයෝගයෙන් තා ප්‍රබලව තීව්‍රව ලබලා තියෙන එකම ආත්ම භාවයේ මනුෂ්‍යාත්ම භාවය. ඉතින් මද්රව්‍ය වලින් සිද්ධ වෙන්නේ අපේ ශරීරයේ සහ මනසේ තියෙන සමතුලිතතාවය. සම්පූර්ණයෙන් විකෘති වෙලා විපරීත. ඉතින් අපි ලබාගත්තු මනුෂ්‍ය ජීවිතේ දන දනම ඒ ශක්තිය විකෘති කරගෙන මොට්ට කරගන්නවා නම් ඒ තරම් අඥානකමක් තවත් නැහැ. ඒකෙන් තමන් විනාශ වෙනවා විතරක් නෙමෙයි සමාජයටත් අයහපතක් සිද්ධ වෙනවා. ඒ නිසා තමන් මද්ද්‍රව්‍ය පරිහරණයෙන් වළකිනවා වගේම අන් අයකින් වළක්වා ගන්න, අන් අය මුදවා ගන්න, ඒකේ ආදීනව කියා දෙන්න, මේ විදිහට පංචශීල ප්‍රතිපදාව කියන්නේ නොකල යුතු දේ නොකර සිටීම වගේම තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස කල යුතු දේ කිරීම. යමෙක් පංචශීලය හරියට ආරක්ෂා කරනවා නම් ඒ තැනැත්තා මුළු මහත් ලෝකයටම අභයං දේති අවේරං දේති අභ්‍යාපජ්ජ. අභය දාණය දෙනවා, අවෛරී බව දෙනවා, අව්‍යාපාදය දෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එයි සත්තු මරණ කෙනෙක් ඉන්නවා නම් ඒ සතා ඒ මිනිස්යා නිසා සමස්ත සත්ව සංහතියටම බියත් ඇති දැන් බලන්නකො හරක් මරන කෙනෙක් ඇවිදින් ගවයෙකුගේ කඹය අල්ලනකොටම ඌ තැති ගන්න හැටි. සමහරට මල මුත්‍ර පහ වෙනවා. ඇයි ඒ? ඒ ඒ තැති ගැනීම දැනෙනවා. එතකොට එක්කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් සමස්ත ලෝකයටම ඒ නිසා බිය ඇති වෙනවා. යමෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් ඒ තැනත්තාගේ වැළකීම නිසා සමස්ත ලෝකයටම අභය ලැබෙනවා. නිර්භය භාවය. මේ නිසා පංචශීල ප්‍රතිපදාව තුල නොකල යුතු කොටස වගේම කල යුතු කොටසක් තියෙනවා. ඒ දෙපසම ආරක්ෂා කරන තැනැත්තා මුළු මහත් විශ්වයටම මහා දානයක් දෙන කෙනෙක්ය. මහත් වූ දාන පහක් පංචශීලය තුලින් ලෝකයට ප්‍රදානය කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. ඒ නිසා පව්කම් වලින් වැළකීම කුසල් කිරීම පංච දුෂ්චරිතයෙන් වැළකීම සුචරිතෙහි යෙදීම හැම විටම අපට පසුතැවීමෙන් වළකින්නට හේතු වෙනවා ඒ වගේම තමන්ගේ ජීවිතය පිළිබඳව ආපහු හැරිලා බලනකොට සතුටු සිතෙන් සොම්නස්සහගත සිතෙන් සුවදායක සිතෙන් ඒවයි ප්‍රතිඵල අත්දකින්නට පුළුවන් මේ ලෝක වශයෙන් පමණක් නෙමේ සාංශාරික වශයෙන් ඒ නිසා යහපත කරන මොහොතේ අයහපතින් වළකින මොහොතේ තමන්ටත් අනුන්ටත් ශාන්තියක් සිද්ධ වෙනවා ඒවැ ප්‍රතිඵලය ලබන කොටත් Tamanටත් ලෝකෙටත් ශාන්තියක් සිදු. එනිසයි බුදුවරු දේශනා කරන්නේ පංච කම්මං කතං සාදෝ යං කත්වා නානුතප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකම් පටිසේවති. යම් ක්‍රියාවක් කරලා ඒකෙන් සතුටු සිතින් එහි විපාකයේ භුක්ති විඳින්න පුළුවන් නම් පශ්චාත්තාවපයක් ඇති වෙන්නේ නැත්නම් ඒබඳු දේ සිද්ධ කරන්න සැලකිලිමත් වෙන්න කියලා බුදුවරු අනුශාසනා කරන්නේ ඒ නිසායි.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 වගේම සුජීවත්ව සිටින නිලානී සිරිවර්ධන මෞතුමිය ඒ වගේම චමිල් සිරිවර්ධන සහ වෛද්‍ය හර්ෂිත සිරිවර්ධන පුතණුවරුන් දර්ශනී සහ වෛද්‍ය තිලිනී යන ලේලිවරුන් ඒ වගේම ඉංග්‍රිඩ් මෑනියන් සහ ජයවර්ධන පියාණන් ඇතුළු සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේටත් සියස මාධ්‍ය නාලිකාවේ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් ආශිර්වාද කිරීම අරමුණු කරමින් අද පින්කමේ දායකත්වයේ දරනු මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම දහම් අසන්න අවස්ථාවක් සලස්වා දීම ධර්ම දානමය මහ පින්කමක් එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් සිහිනුවනින් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පින්කමක් ධර්ම පරිස්කාර වශයෙන් අටපිරිකර සිවුරු පිරිකර ආදී පූජා කිරීම ආරක්ෂා සම්පත්තිය ලබන්නට වස්ත්‍රාභරණ ලබන්නට පව්කම් වලින් සිත ආරක්ෂා කරගෙන ගුණ නුවණ වඩලා ඉක්මනින් නිවන් දකින්නට හේතු වෙන පින්කමක් මේ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 වගේම ලෙස්ලි පෙරේරා පියාණන් ප්‍රියංක පෙරේරා ඒ සහෝදරයා මාමා ඒ වගේම ඉන්ද්‍රාණී ජයවර්ධන මෑණියන් ඇතුළු මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ පින්වත් හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවේසන සී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ඩිලානී සිරිවර්ධන මෞතුමියටත් ඒ වගේම චමිල් සහ වෛද්‍ය හර්ෂිත යන පුතණුවරුන් දර්ශනීය සහ වෛද්‍ය තිලිනී යන ලේලිවරුන් ඒ වගේම ඉංග්‍රීඩ් මෑනියන් ජයවර්ධන පියාණන් සහ මේ මොනබුරු මිනිබිරියන් ඇතුළු සියලු දෙනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රවයත් නම් මේ සියල්ලක් දුර වේවා ආයුරාෝග්‍ය භාග්ය ආදී සම්පත් වර්ධනය වේවා කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා හැම දිනම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර දියුණුවටපත් වේවා මෙබඳු කුසල් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරා හැම දිනාටම තෙරුවන් සරණයි